දේශනය වන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. දිනෙහි සුළු අවවාදයක් අරන් දෙන්නට වෙන්නේ භාවනාවල් ගෙන යාම පිළිබඳව ශක්තිය ඇති කර ගැනීමට අතරතුර පහළ වෙන්නා වූ බාධක ඇති කරගෙන ශක්තිය දිනු කර ගැනීමට උපකාර වන්නා වූ උපදේශ ටිකක් මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඉදිරිපත් කරගෙන අපි කියන බලාපොරොත්තු වෙන්නේ සම යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ අදෝ හිතෝ මේ ජීවිතේ ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කර ගැනීමට පාඩ ගැනීමන විරුද්ධ වෙන ඕනාගෙන කෙසේන මේ පිළිපෙළේදී මේ පිළිප නිවන් අවබෝධ කිරීමට කර ගැනීමට ජීවිතයක් පිළිප. අද පවත්වාගෙන යන වැඩ පිළිවෙල අනුව මුලින් මතක් කළා ඒක නමකටම කුණන්දුවෙන් වීරයෙන් වැඩ කරන කිරීමට ඒකාම සුදුසු වැඩ පිළිවෙලක් හදලා නොඅඩුව වීරිය යොදාගෙන වැඩ ගෙනාමට සුදුසු වැඩ පිළිවෙලක්. ඒ වගේම අනිත් අතට කම්මැලිව ජීවත් වෙනවා නම් කුසීතකම් ඒ කුසීතකම් ජීවත් වීමටත් මේ වැඩ පිළිවෙල හොඳට ඉඳී. මේ නියෝගාවචරයන් එක නමක්වත් ඒ විදිහේ කුසීකව නිකමට වැඩ කිරීමට නිකමට ආලේ යෙදීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඇතියි. එනිසා මේ වැඩ පිළිවෙල මේ යෝදා කියන ආරක සාමකාමී වැඩ පිළිවෙල මේ විදිහට හැමතෙම ගැළපෙන එකක් ආරකනවා. එයින් නියම ප්‍රයෝජන ගැනීමට ආන්ත්‍රේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුලින් ප්‍රකාශ මුනයිදා සිතිලමා නේදා අපේන කාමක නිබ්බානං අභිසංකප්පං සත්‍යං සම්පතෝ මේ නිවන් අවබෝධ කරගන්නේ වැඩ පිළිවෙල. එතනම ආරම්භ. මෙහින් ආරම්භයෙන් කරගන්නට පුළුවන් එකක්. මේ දා අපේන කාම. සංකෝත්සාහයෙන් පුළුවන් එකක් නෙවෙයි. නිවන් අවබෝධ කර ගැනීමට කළ යුතු ආරම්භය මිනිසුන් ආරම්භයෙන් පුළුවන් වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේගේ පරිණාමය. යම්කම් ආරම්භයෙන් පුළුවන් ඒ වගේම අපේන කාමක සර්වෝත්සාහයෙන් පුළුවන් වෙන්නේ. ඉරෝ ආද ආරම්භයක් තියෙනවා. එකට ආවද්දගත් පද ආරම්භයක් තියෙනවා. මේ මම අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අනිත් එක ආමේ වීරිය බලයේ ශක්තිය ඇති සාධුරට හොඳට යොදා ගන්න මොකක්ද යොදා ගැනීමට අවිස්සාම මේ දෙක නැති වුණොත් නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අදහස. නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයා ආරම්භයම සාර්ථක කර ගැනීමට ආරම්භයම උපදව දැඩිව ගෙන යනවා. දැඩි ආරම්භයක් ගන්න. පිළිහිදි වැඩ පිළිවෙලේ යම්තම් වැඩ පිළිවෙලේ පුරාම වෙනවා. ආවාත ගියාද ඉන්නවා වෙනුවට වැඩ කිරීමෙන් මේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙන පාස්ක කරගන්නට පුළුවන්. මනෝභාවනාව මනෝභාවනාව සත්‍යය කරගන්න පුළුවන් වෙන පාස්ක ආරම්භයෙන් නිදිලා ආරම්භය. වැඩි ආරම්භයක්. විශේෂයෙන් විදර්ශනා භාවනාව යෙදෙන යෝගාවචරය ආරම්භය සාධන කරගන්න. ආරම්භය දැඩි කරගන්න. සම්පූර්ණ කරගන්න. උපදේශ බොහොම තැන්වල සඳහන් වෙනවා. විදර්ශනා භාවනාව කරන යෝගාවචරය විදර්ශනා භාවනාවට පරමයෙන් හතර සමතහන් වලින් ඉස්තිර කරගන්න ඕනේ කියන අවවාදයේ මේක කලින්ම දීලා තියෙනවා. සතර කමඨහන් හොඳට සම්පූර්ණ කරගෙන තියෙනවා නම් විදර්ශනා භාවනාව ගෙන යාමදී අතන කමතහන පොණිදියාග මේ යෝගාවචරයන් ධර්ම සාධන කමතහන් ඒ වගේම බොහෝ දුරට කරගතයි මේකේ ප්‍රයෝජනයක් මතක් කර දෙන්න සතර කමතහන් වාග්වාදී බලනකොට ආරම්භයේ මුඛාන සිතා මුද්ධානසති භාවනාව හොඳට දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන තියෙනවන බලන්න. භාවනාව දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන තියෙනවා කියන්නේ බුද්ධ ආනසති භාවනාවේ හිතේ සම්පහන්කණය ඇති කරගන්න පුළුවන් ඒ නිසා භාවනාව සම්පූර්ණ කර ගැනීමට පරණේ නව ගුණයක් තේරුම් ගන්නව එකට අරගෙන ඒකේක ගුණයක් ඒකෙන් අරගෙන භාවනාව ඒක ගුණයක හිතවලු අංගෝ ඒකෙන් හිත සංපත් වුණා ඊළඟ ගුණයක හිතවලු ඊළඟට ඊළඟ ගුණය පොල් විදියට ගුණ නමයට පිළිවෙලින් හිතවලු මුල හිතන් අගට අග හිතන් මුලට ඔය විදිහට දිගට පුරුදු කරගන්න. ඒ පුරුදු කරගෙන යන අවස්ථාවේදී ඇතැම් ගුණ හොඳට ප්‍රකටව දැනෙනවා. ඇතැම් ගුණ ප්‍රකටව දැනෙන්නේ නැහැ. හොඳට ප්‍රකටව දැනෙනවා කියන්නේ ඒ සමාන්‍යයක් ඇති වෙන. ඒකේ සාහම් සම්පහන් දැනෙනවා කියන්නේ එතකොට සීතිය ඇති වෙනවා. ඒකම බලවත් වෙනස්කම් රාගයක් විශේෂ පහළ. දෙන්නේ විශේෂ ප්‍රීතියක් කටුටක් ඇති කර ගැනීමට ශක්තිමත් වන අංගමත ඒ ඒ ගුණයන් මොන හිතලා පොදු කරගන්න. එනවා ඒ විදිහට කරගෙන යන අවස්ථාවේදී යම් ගුණ එකක් හෝ කීපයක් අනුව ඒක ධම්පත් කරගන්න පුළුවන් වෙනවා මේ පිට. ඒ පිටට පමණක් යොදාගෙන නැවතනකට ඒ වගේ පිටේනවා. එහෙම යොදාගෙන යනකොට ඉතාලම හොඳට හිත පහදිනවා. ඒකේ ප්‍රසන්න භාවය ඇති වෙන මොන කීපයක් හෝ තියෙන්න පුළුවන්. ඒ කීපේ හොඳට දියුණු කරගන්න. නැවතනකට දියුණු කරගන්න. නැවතනවද දිනු කරගෙන ඒකෙන් ප්‍රයෝජන කරපා ගන්න. ඒ කියන්නේ දැන් විදේශ සිතින් හැදීම හිත යොදනවා ඒ තමන් පුරුදු කරපු උත්සාහයේ ගුණය. ඒ යදම ගොතම්මාන හිතේ වෙනස්කම් දුර්වලකම් තිබුණා නම් ඒ දුර්වලකම් කියලා නැඩගෙන ගාන්තර ප්‍රසන්න ගතිය, නිහිත ගතිය, සම්පත් ගතිය කිසිම වර්ගයේ ධාරාවක් නාවන්නා වාගේ රැස්කෙන්නා වාගේ මතක දුරට නිවීමක් දැනීමක් විතර ඇතිවෙනවා කායකක් වේදනා. සීතිය ඇතිවෙනවා. සතුට ඇතිවෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයෙන් සම්පහන්තන කප්පේ මේ සම්පහන්තන කප්පේ ඇතිවෙන අවස්ථාවක් මේක මේ විදිහට පුරුදු කරගෙන තියාගන්න මුද්‍රානුස්සතිය පුරුදු කරගෙන ජීවිතයෙන් ඕනේ කියන්නේ මෛත්‍රී භාවනාව ඒ භාවනාව කොහොමද කරලා තියාගන්න මෛත්‍රී භාවනාව කොහොමද කරනවද කියන ඇති කාබුලට දිනු කරලා තියාගන්න ඕනේ මෛත්‍රී භාවනාව උපචාර කර්තයක් ඉක්මවල අර්පණා කර්තයකට පමුණවාගෙන කියනවා නම් ඒ කර්මකයි මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ලොකු ප්‍රයෝජනයක් අල්ලා ගන්න පුළුවන් වෙනවා ආර්පණා කර්තයකට ඒ මෛත්‍රී භාවනාව පමුණවාගෙන කියනවා. සාමාන්‍ය වශයෙන් සාලකා බලන්නේ බොහෝ විට මේ මෛත්‍රී භාවනාව කරන්නේ නැත්නම් මම නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා කියන ඕන විදිහට කිව්වා කියන. ඒක සාමාන්‍ය මෛත්‍රිය තමයි නියමාන්තම තමයි කියනවා නම් අහං අවේරෝහෝ අභ්‍යාපච්චයෝ අනිගෝහෝ සුඛියත්තානම් පරිහරාමි කියන මෙන්න මේ කොටස් හතරට අනුව හිතේ දියුණුවක් ඇති කරගන්න. සිංහලෙන් කියනකොට මම වෛරය වෙනවා මම තරහ නැති වෙනවා මම දුක් පීඩා නැති වෙනවා මම සුවපත් වෙනවා කියන වචන හතරක් පුරුදු කරගන්න. මේ වචන හතර පුරුදු කරගන්න. මේ වචන හතර ක්‍රමයෙන් ඉතේ දුර්වලකම් අනුපස්සේත සමුනවන්නා වූ වචන. කරන්නේ ඒ තේරුම වශයෙන් කලකන්දුන මෛත්‍රිය ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ භාව. ව්‍යාපාදයේ කියන්නේ ඕභය තරහ වෛරය ඔය නම් වලින් කියනවා ඒවා. මේ ව්‍යාපාදයේ කියනක කාමෙන් බලපවත්වන්නා වූ අවස්ථාවේදී විවහාර කරන වෛරයේ සාමාන්‍ය එතකොට ව්‍යාපාදයේ ලොකුම අවස්ථාව. ඊට වඩා අඩු අවස්ථාව සාහාවනවා. ඒකත් ඉක්මවාපු අවස්ථාව ඉන්දා ආයික ඉන්දා ලැබෙන අවස්ථාව. ඉන්දා අවස්ථාව දුන්නක් අවස්ථා දුන්නක් කියනවා. එතකොට ඔය අතරම මෛත්‍රියට විරුද්ධයි. මෛත්‍රිය දිනු කරන තා ඒක විරුද්ධ ධර්ම පාඩේ. ඕකේනකොට උන්නම් ආරම්භයේ මාරු වෙන්නේ වාගේ. මම වෛර නැති වෙනවා. මම වෛර නැති වෙනවා. මම වෛර නැති වෙනවා. මම වෛර නැති වෙනවා. එතකොට Taman වලින් වහිර අයින් වෙන හැටි. සාරකමින් මේක දෙන්නේ කරන්නේ. අපි සාදුරණය කරගෙන යනකොට Tamanගේ හිත චිත්ත සංකාමය වහිරෙන් පිරිසිදු වෙච්ච වාපටි වැටෙන්න කරනවා. ඒක හොඳට වැටෙනකොට ඒක පස්සේ ආරම්භ ආරාධයන් කාමකාරක ඒ වෙලාවට ඇදෙන්නේ ඉතින් මේකට ඒ දකිය යාපාදේ මේ කොටස මට මානසිකයට විරුද්ධ දෙවෙනි මම තරහනේ කියනවා මම තරහනේ කියනවා මම තරහනේ කියනවා මම තරහනේ කියනවා මම තරහ නැත්තේ කියන්නේ මම තරහ නැත්තේ කියන්නේ කියලා ඔය විදිහට තරහයි ඒකව කාලේ ඒ අවස්ථාවල ඇති වෙනා වූ චිත්ත විහාරය කියන මේ ව්‍යාපාදයේ මේ වෙලාවට ඇති වෙනවක් නැති වුණා මේක පිළිහෙළු වේවා කියන ප්‍රාර්ථනාව පිළිදු කර ගැනීමයි. එතකොට ඒකත් හරියන විදිහට යනකොට එන්දෙනින් ආවක් ඔය විදිහට කරාම ඒකෙනුත් පිළිසිදු වෙනවා. ඒක දෙවෙනි ආමයිසියේ දෙවෙනි ආවක්. තුන්වෙනි ආවක් වශයෙන් ගන්න දෙනවා කායික සංකල්ප. කායික පීඩා නිසා හිතේ ගැටුම් දුක් පීඩා නැත්තේ දුක් පීඩා මම දුක් පීඩා මම දුක් පීඩා නැත්තේ මම දුක් පීඩානක් එක්කම මම දුක් පීඩානක් එක්කෙදී මම දුක් පීඩානක් එක්කෙදී කියලා ඔය විදිහට තමන් වලින් අර දුක් පීඩා ගති අයින් වෙන හැටි අරගෙන ඒකෙන් සිටේ කිව්වා. උදාහරණයක් මායිකේ හුඟක් සම්පූර්ණ. අවශ්‍ය දෙකක් තියෙනවා. දුක් කනගාටු නිසා අපිට ඒ මෛත්‍රියට පාඩු ගන්න අවස්ථාවක් අනගා. ඒක තමයි ආහාර කරන සෝපත් වෙන්නේ. අනලායෙන් අයින්නේ සෝපත් වීමක්. හැම කොටසකින්ම සෝපත් වීමක් වශයෙන් අරසාගෙන ආදර වෙන කාරණයට මම සෝපත් වෙනවා. මම සෝපත් වෙනවා. ඒකට තමයි ඉඳන්න පුළුවන්. ඒක ඉඳන්න පුළුවන්. අර අරමුණෙන් ගියාකෝ වෛරෝලින් මහා ප්‍රේමනුස්සවපත් වීමයි. සායන මහා ප්‍රේමනුස්සවපත් වීමයි. පීඩාවලදී මහා ප්‍රේමනුස්සවපත් වීමයි. සමගාත දුක්ඛමහාකාරයේ අදිනේ අයිනේ එයින් අයිනේ නෙවෙයි. බැදෙන්නේ සුවපත් මේ විදිහේ සුවපත් වීම කියන්නේ ලොකු වශයෙන් අවධානය ගන්න පුළුවන් කියලා. එහෙනම් සුවපත් වීම ගැන අරගමින් අම සුවපත් වීම අර හිත දිහාම බලාගෙන ඉවර දිහාම බලන්න. මම දුකත් වෙනවා මම දුකත් වෙනවා මම දුකත් වෙනවා මම දුකත් වෙනවා මම දුකත් වෙනවා මම දුකත් වෙනවා එතකොට ඔන්න අතර ආකාරයකින් සමාගයේ සංපාරකී ඇතිවෙනවා ව්‍යාපාදේ අයින් වෙන්නේ ව්‍යාපාදේ අයින් වෙන්නේ සමාතුල අතර ආකාරයෙන් පාර්ශී ඇති වෙන කොටම මෛත්‍රියවා. එතන මෛත්‍රිය. නෑ මම මෛත්‍රී කෙරෙමි කියන අවශ්‍ය කතාවක් කියන්න ඕන නෑ. මේ කරුණේ මෛත්‍රිය දෙවියන් වහන්සේ අයිනේ නේද? ඕකේ කිසි සංකාන්නේ බදා ගන්න, අල්ල ගන්න මේ මෛත්‍රිය. ඒ මොකක්ද මොරක්කක් ඉතින් මම නැවත නැවත සෝපස් වෙනවා මම සෝපස් වෙනවා සෝපස් වෙනවා යනවා මෙහි දෙන්නකොට හොඳට තමන් තමන් මේ ස්වરૂපය තමන්ට තේරෙන ඒ වාගේ මේ දේකන්තක්‍රමයක් කරන්නේ ඉතින් නිවීමක් දැනෙනවා ඉතින් සංසක්‍රමයක් තමන්ව තමන්ට හොඳට තේරෙන ඒ ආත්ම මේක කරගෙන දෙන්නේ නම්දෝනේ මම වගේ නැති වෙන්නේ මම නැති වෙන්නේ මම තරහ නැති වෙන්නේ මම තරහ නැති වෙන්නේ මම දුක් පීඩා නැති වෙනවා මම දුක් පීඩා නැති වෙනවා ඒකත් වෙනවා මම මෙන්න මේ විදිහට කරගෙන යනකොට සමාන්ත සමාන්ත මනසේ සම්පූර්ණ ඒකට සමාන්ත හොඳට මනසේ සම්පූර්ණ වෙච්ච හැටිම ඊළඟට නවත් ගන්න නැති ආවා මෙහෙතලකේ මම කරු සම්භාවනීය වශයෙන් කාය ගැන හිතවලදී. ඒ හිතවතා මෙහි කළා හිත ඉදිරිපත් කරගෙන ඒ හිතවතාවේ මාගේ මේ නොවා හිතවතාද මා මෙන්න එනකොට තමන්ගේ අර මෛත්‍රීමේ අදහස පිළිගන්නවා. මා මෙන්න මාගේ මේ හිතවතා ගැනකොට හිතවතා පිළිගන්නවා. දවතාද වෛර නැති වේවා වෛර නැති වේවා වෛර නැති වේවා තරහ නැති වේවා තරහ නැති වේවා දුක්ඛීදා නැති වේවා දුක්ඛීදා නැති වේවා දුකත් වේවා ඉතින් අපි විදියට මනසේ කරන්න ඕන විදෝතාවක් අර මේ තමන් තමයි ජීවිතවල පුරුදු වෙච්ච නාමත පුරුදු වෙන පස්සේ මේකේ ඒ විදිහට මායිතිරි කරගෙන කරගෙන යනවා ආවේදී ඒ අනුව හිත ගන්නවා. ඒ අනුව හිත දැන්පත් වෙනවා කියන්නේ අර තමාගේ ඊටවට හොඳට තමන්ට පේනවා වගේ, ඇහැට පේනවා වගේ හිතට දැනෙනවා. ඒ වාගේම නීවරණ වශයෙන් හිත සම්බන්ධ නම් නීවරණයන්ගෙන් අයින් වෙලා බොහෝ දුරට ඉඳන්පත් වෙනවා. බොහෝ දුරට ඉඳන්පත් වෙන කාන්ත වෙනවා. ඉතින් ඒ කාන්තම ඒ විදිහට මෛත්‍රී කරගෙන කරගෙන යනකොට හිතවතාට ඒ හිතවතා ආරමුණු කරගෙන හිත තියා ගන්න පුළුවන්. හිතවතා ආරමුණු කරගෙන හිත තබා ගන්න පුළුවන් වෙනවා. තමන් හොඳට ඒ විදිහේ කාලකප්පෝ හිතවතා ආරමුණු කරගෙන හිතවල යාමක් හිත තියා ගන්න පුළුවන් මේ හිතවත ආරමුණේ. හිතවත් ආරමුණේ හිත සබාගෙන ඒක වෙලා කියන්න පුළුවන්. ඒක අත්දා බලන්න ජීවිතයක්. ඉති හැටියකට හිත යොදන්න. භවනක් යන වෙලාව වුණත් තමයි වෙන වෙලාවක් කරන වෙලාව වුණත් තමයි මොන අවස්ථාවක වුණත් තමයි ඉති හැටියකට හිත යොදෙනවා. හිත යොදාගෙන කිසි වෙලාවක් ඉන්නේ. ඒක යොදනකොටම අර මොරින් නම් ලැබුණම මේක කොන්පත් වෙනා නම් ඒක තමයි. ඒක නැවත නැවතත් කරලා පොදු කරගන්න. ඊළඟට කරන්න දෙන්නේ මාධ්‍යස්සේ කෙනෙක්. මේ විකම සාගන තව ටිකක් ගන්න කියන්න තියෙන තවත් හේතුවකින් නැත්නම් ඒ හේතුවකින් මේ ඒකවට එක් කරලා ආ ඉහළ මිතවත් කියන නමට වාරක් තිබුණා. ඔබට සියලු විකවත් ඒ සම්පූර්ණයෙන්ම තමයි මධ්‍යස්ථයේ විහිදෙන්නේ. ඒ මධ්‍යස්ථය. මධ්‍යස්ථයේ කියන කාරණේ මධ්‍යස්ථය ආද රූපස්සේ වාසය කියන්නේ කාරණේ අර මුලින් වාගේම වෛර තරහ දුක් වේලා සෝපත් කියන මේ වචන යෙදීම හුඟක් මොනවා. ඇතන් විදක අර මධ්‍යස්ථ කෙනෙක් ගැන හිත යොදනකොට හිත දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. නැවත නැවතත් අර හිතවට අරමුණු කරගෙන මෛත්‍රී වඩන්නේ. හිතවට අරමුණු කරගෙන මෛත්‍රී කරලා ඒ මෛත්‍රිය ඒ එක්කම අර මධ්‍යස්ථයට යොදනවා. මධ්‍යස්ථ මේ ආද මේ මධ්‍යස්ථ ආද මධ්‍යස්ථ තරක් ආද නාමින් කියලා මේකයි කියනවා. ඒකයන් කිසි විදිහකින් දුර වෙලා දැගෙන යනවා නම් නැවතවරක් ආපසු වැටෙනවා. තමන් තමයි ජී කරන හිතවතා තමයි ජී කරන ආදි අනකොහාද තුන්වෙනි අවස්ථාව. ඒවත් සම්පූර්ණ ඊළඟට වායුර කෙනෙක්. වායුර කෙනෙක්. ඒ වායුර අපේ යාම නාම කෙනෙක් විදිහට ඒක සාපස්ව විදිහට මාමින් මාගේ සුවතාමින් අධ්‍යාත්මයෙන් මේ අයිත අයිතවත් යන සාද මේ කුජයාව වෛර නැති වේවා කයි වේවා සාහනති වේවා දුක් පීඩානති වේවා දුක්ඛ වේවා එයාට තෝවිදීමයි ඒ ඉදීමයි කියන වෙනකොට සමාන වෙච්ච අමාරුකම් දැනෙන්න පුළුවන් කැඩෙන්න පුළුවන් නැවත නැවතත් කරුත් ක්‍රියා කරනවා. මම තමයි කියනවා හිතෝදාන මෛත්‍රී කරනවා මෛත්‍රී දිනු කරගෙන මාර්ගයතරන් මෛත්‍රී කරලා මෛත්‍රී දිනු කරගෙන ඊළඟට අප්‍රියමනාපයෙන් කෙනාට මෛත්‍රී කරගෙන කරගෙන යනකොට එයාට මෛත්‍රී හරියනවා. එතකොට දැන් කොටස් හතරකට මෛත්‍රී කරලා පොදු. සාමං හිතවතා මධ්‍යස්ථා ආයි මම හතරටම මෛත්‍රී කළා උදේට පොල් දුණාන් පස්සේ ඊළඟට කරන්න දෙන්නුන ගන්න හතර දෙනාටම එක වාරයි. පාටේ මෛත්‍රී කරනවා. මම මම වෛර නැති වෙනවා නැති වෙනවා කියලා හිතනවා සුවපත් වෙනවා. මාමෙන් වාගේ සුවපත් වෙනවා කියලා කරන්නේ. මාමෙන් වාගේ සුවපත් වෙනවා. වෛරය විචාරා ආදී සඳු පීඩා නැති වෙනවා දුකක් සාමාන්‍ය වෙනවා විපාකීතු දෙන්නවා මධ්‍යස්ථයෝද වෛරය නැති විචාරා ආදී වෙනවා දුක් පීඩා නැති වෙනවා දුකක් සාමාන්‍ය මාගේ දුකින්නවා මාගේ වාක්‍යයන්නවා මාගේ අපේ අමනාපයෝද වෛරය නැති විචාරා ආදී දුක් පීඩා නැති වෙනවා මම වෛරය නැති මා කියලා ওই විදිහට මම විදවස්තු මධ්‍යස්තෝ වෛරියෝ නම් මධ්‍යස්තෝ මධ්‍යස්තෝ වෛරියෝ කියලා කොටස් හතරේම ඉස්සරදාගෙන ඉස්සරදාගෙන ඉස්සරදාගෙන කියන්නේ හතරටම මෛත්‍රී කරගෙන කරගෙන යනවා ඒ මෛත්‍රී කරගෙන ගිහින් මේ මෛත්‍රිය හොඳට පුරුදු වෙනකොට මෛත්‍රී නියමාංගමට පුරුදු වෙනකොට මේ මෛත්‍රිය කියන එකේ ස්වභාවය මුරුදුකම ඒකේ මුරුදුකම ඇතිවීම ඒකේ මුරුදුකම ඇති වෙනකොට ඒකේ මුරුදුකම එක්කම පොදු නැගීමකුත් ඇති වෙනවා පොදු මෛත්‍රී පොදු හැඟීම ඇති පොදු හැඟීම ඇති වෙනකොට මේ පුද්ගලයාගේ හැඟීම හදලා යනවා මම කියන එක පුද්ගලික හැඟීම විදවතා කියන එකත් පුද්ගලික හැඟීම මාධ්‍යස්ථ කියන එකත් පුද්ගලික හැඟීම වෛරය කියන්නේ පුජ්‍යලෙක් හැදීම. මේකේ ඒ පුජ්‍යලෙක් හැදීම දෙවිල විහාම ඉතුරු වෙන්නේ මොකද්ද? මෛත්‍රී සාගත ආදාහ. පිළිසිදු මෛත්‍රී සාගත ආදාහ. ඒ මෛත්‍රී සාගත පිළිසිදු ආදාහ ඇති වුණා නම් ස්ථාන හතරම මම හිතවතා මධ්‍යස්ථය වෛරය කියන මේ හතරම එකක් විදිහට වැටේ. එකක් විදිහට වැටේ. මම කියලා වෙනසකුත් ඇත්තේ නෑ. ඒකවදා කියලා වෙනකොට සත්‍යයේ මග්ගත්‍යා කියලා වෙනසක් ඇත්තේ නැහැ. වෛර්යය කියලා වෙනසක් ඇත්තේ නැහැ. මේ හතරේම කියන්නේ සත්‍ය. සත්‍ය හැඟීමයි කියන්නේ. ඒ පුජ්‍යලයාට මෛත්‍රිය හොඳට සකස් වෙවෙන යනකොට සකස් වෙනකොට ඔය හතරේම ක්‍රියා යෙදෙනකොට අන්තිමේදී ඉතුරු වෙන්නේ සත්ව සංඥාව. සත්ව සංඥාව ඉතුරු වෙනකොට කැඩිලා ගියේ මොකද්ද? සීමා. සත්‍ය සීමා වැඩිලා ගියා. ඒ දෙවිච්ච සීමාවල් කැඩිලා ගියා. මේ සීමා හතරක්. සීමා හතරක් ආත්ම සීමාම, ඊටවත් සීමා, මධ්‍යස්ථ සීමා, වායු සීමා. සීමා හතරකට කොටස් කරගෙන ඉන්නේ මේ ලෝකය. එතකොට මුළු ලෝකෙම අන්න මට ඒක පොඩ්ඩක් බලලා මනසේ භාවනාවේ සත්‍යය බලයෙන් අත්තරම සංඥාව ඉතුරු වුණා අර වේදනාව සීමා සංඥාව ඉඳිබන්නේ එතකොට අන්න එතකොට මේ මනසේ ඉතාම දිනපත්යකට ගියා සීමා සංවේද අවස්ථාවේ සීමා සංවේදේ කියන්නේ මෛත්‍රී භාවනාව ඉතාම සත්‍යයි Thank you. සීමා සම්බේධ සීමා නැති. මොකද ඒ ඒ විදිහේ වැඩ කරන අවස්ථාවේදී ඒ යෝගාවචරය නිවිත කාලයෙන් සත්‍ය සංඥා. මුළු ගමින්ම සියලුම සත්‍යය ගැන හඳුනනවා. අනේ සියලු සත්‍යෝ කියලා වචන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයේ දෙක ඔන්න අවස්ථාවේදී. අන්න එතෙන්දී යෝගාවචරය යෝගාවස්ථාව ගැන නතුව අපේ මෛත්‍රී භාවනාවේ ශක්තිය බලයෙන් හත්තු කියන සංඥාව ඉතුරු වුණා අර ඡේද සංඥාව සීමා සංඥාව ගෙවිලා එතකොට අන්න එතකොට මේ මෛත්‍රිය ඉතාම දුරක් වේකට ගියා සීමා සම්පේද අවස්ථාවේ සීමා සම්පේදේ කියන්නේ මෛත්‍රී භාවනාවේ ඉතාම සසලස් සීමා සම්මේලන සීමා නැති. එතකොට ඒ ඒ විදිහේ වැඩ කරන අවස්ථාවේදී ඒ යෝගාවචරයගේ හිත කාල වෙන්නේ සත්ත්ව සංඥාව. මුළු මනින්ම සියලුම සත්‍යෝ කියන හැඟීම. දැන් සියලු සත්‍යෝ කියලා වචනේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයේ කොට මොන අවස්ථාවේදී. අන්න එතෙන්දී සේනාදාවක අර හේතාවස්ථාවල් ගන්නේ නැතුව සියලු සත්වයෝ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිර්භය වෙත්වා කියලා වෙනවා කියන එකට ඒ අවස්ථාවේදී වරදා ඒ දුක් සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිර්භය වෙත්වා කියන මෙන්න මේ කොයි වචනේ දුවත් ඒ අවස්ථාවට සමත් නෑ ඒ වගේම සියලු සත්ව කියන වචනේ අවස්ථාවේදී ගන්නවා ඒ විදිහේ සියලු සත්‍යෝ කියන හැඟීමෙන් යුක්තව වයිසේ සිත පවත්වාගෙන යනා වූ යෝගාවචරයාට ඒ සියලු සත්‍යයන් අරමුණු කරගෙන සිතේ සමාධිය වැඩි වෙනවා. සිත සමාධි, සිතේ සාමතාව සමාධිය වැඩි වෙනවා. සියලු සත්‍යයන් අරමුණු කරගෙන ඒ සියලු සත්‍යය කියනකොට ඔබගේ විකට අර සියලුම සත්‍යයන් තමන් ළඟ ඈත හැමතැනම සිටිනා යම් තාක් සතුටකට ගන්නත් ඒ සියලු ත්‍ක්ෂය නොවන අත්ව එකක් එකක් පාසා නින්නුම්ව පෙනෙනවා නෙමෙයි සියලු ත්‍ක්ෂයන් වශයෙන් ඕකේ විදකාරය ඒ නිදිනේ සියලු ත්‍ක්ෂයන් අරමුණු කරගෙන බොහෝ වේලාවක් එක පවත්වාගෙන බොහෝ වේලාවක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සියලු සත්ත්වෝ නිරය වෙත්වා සියලු සත්ත්වෝ නිදුත්වා කියලා ඒ විදිහට භාවනාව කරගෙන යන අවස්ථාවේදී කරගෙන යන අවස්ථාවේදී අර සත්‍යයන්ව අනුව ඒකමව දිනකොට ඒ සිත ඒකේ ආරම්භය තමයි ප්‍රකට වෙන්න තමයි ඒක එතකොට දැනෙන්නේ වෙනකොට සිතේ අරමුණක් ප්‍රකට වෙන්නේ ප්‍රධානයි. සිතනක ප්‍රකට වෙනවා නම් සිතේ අරමුණක් ප්‍රකටව දැනෙනවා. එතකොටම මානසික විකෝණයේ සමාධිමත් සිත ප්‍රමෝහයෙන් පවතින අවස්ථාවේදී අර සත්‍යාරම්මණය තවත් නිරොධ ප්‍රකටව වැඩෙන්න පටන් ගන්නවා. ඒ සත්‍යාරම්මණය සත්‍යයන් වශයෙන් වැඩි වෙන වැඩි වෙන ඉන්න අන්තිමේදී බොහොම ඈතින් පේන්න පටන් ගන්නවා එච්චර ආලෝකය. ආලෝකයක් නිකන් රවුම ආලෝක රවුමක් පටන් ගන්න දැනෙන්න පටන් ගන්නවා. ඒ රවුම ආලෝක දෙවියක් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තව තවත් ලබට වෙනවා. ඒකම තව තවත් එහාට භාවනා කරගෙනවා. ඒ විදිහේ භාවනාව කරගෙන යන අවස්ථාවේදී අන්තිමේදී අර ආලෝකමත් භාස්කර ගතිය තමන්ගේකට හොඳට වැටෙනවා වැටෙන ඉන්න අන්තිමේදී ඒ ආලෝක කුංජයක් දෙකක් කියන මේ දෙක අනින් ඈත් වෙලා ඉන්නේ ඈතින් ඈතින් වගේ ඉන්නේ අන්තිමේදී අර ආලෝකවත් ස්වභාවය ඇතුළත මේ හිත නිද්ද දක්වා වාගේ වෙනවා එතකොට මේ දෙකම ඒකායි ආරමුණන් දෙක එකක එකතු අන්න එකතු වීමයි අන්නමනේ අර්පණ ප්‍රථම ධානය කියලා කියන්නේ ධානය වශයෙන් බලකම් කියන්නේ අන්න ඒ විදිහේ පාරමිතයින් පස්සේ මොනවත් වාදව කරනකොට සෝපස්සේවා කියන සත්‍යෝ නිරුද්ධ වෙනවා නිරෝධ වෙනවා සෝපස්සේවා කියලා මෙහෙ කරමින් එහෙම කියාගෙන ඒකෙන් අයින් කරන වෙලාවකට ඒක දිහාදී කරන වෙලාවක අධිෂ්ඨාන කරගන්නවා නම් මෙන්න මෙච්චර වේලා මේක ඉතියා ගන්නවා ඊළඟට ඒ වේලාව ඉවරුනේ පස්සේ ඒකෙන් සාහින්නේ ඊළඟට ආයෙකට අසුර කරේ ওই විදිහට මේක පොරුදු කරගන්නවා. දැන් මේ පොරුදු දෙන්නේ අක්‍රමයක් තියෙනවා. පංචවස්තාවේ. ඒ පස්ව ආහාරයෙන්ම ජීවුණාම ඊළඟට දෙවෙනි ස්ථානය ලබා ගන්න. ඊළඟට තුන්වෙනි ස්ථානය ලබා ගන්න. ඊළඟට හතරවෙනි ස්ථානය ලබා ගන්න. පුළුවන් වෙනවා. සාමාන්‍ය අන්තිම ධානය ලැබෙන්නේ නැහැ. උපේක්ෂා ධානය ලැබෙනවා. මුලින් තිබෙනා වූ ධානය ආදරව දුන ලබා ගන්නට පුළුවන් වෙනවා මේ විදිය ලබාගත්ත විහාරයක් ඇති කරගත්තොත් ඒ යෝගාවචරයන භාවනාව කරන්න බොහෝම ලේසියි. කියන්නේ මේකෙන් නිසා පහසුකම් ඇති වෙනවා මේ විදිය ඇති කරගත්තොත්. ඒ මායිකී භාවනා ශක්තියෙන් විදර්ශනා භාවනාව ඉතාම හොඳින් ගෙන යාමට පුළුවන්. ඉතාම හොඳින් ගෙන යාමට පුළුවන් වෙනවා කියන්නේ නැත්නම් මෙතන විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී බාහිර උපතර වැටේ. බාහිර වශයෙන් මේ සතරු කරන්නන්ගෙන් යම් කිසි භාවනාවක් ලැබෙනවා භාවනා කරගෙන යාම. එවන් අවස්ථාවක ආපු හැටියේම මෙන්න මේ භාවනේ මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන එක නැවතකට සමවැදිලා ඒකට ඒකෙන් ප්‍රයුක්ත වෙලා ඉඳගෙන මෙනෙහි කරනවා මේ බාධක නැති වේවා ප්‍රබාහිරව තිබෙනා වූ සියලු බාධාවන් කොයිතරම් ලොකු බාධාවක් තිබුණත් මෛත්‍රී ධානයේකට සමවැදිලා අධිෂ්ඨාන කරාම ඒ සම්පූර්ණයෙන්ම හැදෙනවා සියලුම බාධාව එතකොට බාහිර මෝහ දෝෂ වශයෙන් හැදෙනවා ග්‍රහ අපව වශයෙන් හැදෙනවා මෝහ දෝෂ වශයෙන් හැදෙනවා තමන්ගේ ශාරීරික ධාතු කෝපයෙන් බාධායි ඒවට වුණත් බොහෝ ප්‍රයෝජනයි මෛත්‍රියට සම්බන්ධිතය අධිෂ්ඨාන කරනකොට මේ කෝප වෙච්ච මේ දෝෂය අයින් වේවා කියලා අධිෂ්ඨාන කරනවා ඉතේ දක්වාක් ඇති වෙනවා මෛත්‍රියට සම්බන්ධිතය අධිෂ්ඨාන කරනවා එතකොට ඒ වගේම දැන් බොහෝ විට යෝගාවචරය ගැනකට කරදරයි. ඕ ඉඳගෙන වැඩි වේලාවක් ඉන්නකොට වේදනාවෙන් පීඩායි. වේදනාවෙන් පීඩාය වෙනකොට මේ ධානයක් නැකත් සමත් නැහැ. සාමාන්‍යයෙන් තරමතරමයි ඉතිරි කළා පුරුදු කළා කියනවා නම් ඒ මෛත්‍රී හිත අර වේදනාව කියන තැනට විතරේ දුහාම් යොදලා ඒක වේලාවක් නෙවෙයි අර අද වේදනාව අද වේදනාව මේ පොළොවේ තැස්වීම එතකොට කොන්දේ තැස්වීම වායේ තැස්වීම අතපය තැස්වීම ඔය ආදී දේවල් අද දේවල් හොඳට මෛත්‍රිය මෙහෙම කළා මෛත්‍රියට සමවදින්න පුළුවන් නම් සමවැදලා ඒ නැගී සිට අධිෂ්ඨාන කරනවා අරගෙන කියනවා සාමාන්‍ය මෛත්‍රිය දිනු කරගත්ත කෙනෙකුට ඕන ඒ මෛත්‍රියම අදහසින් ප්‍රවාහයට සිටිය දාගෙන මේ මෛත්‍රී බලයේ නිරදානන අංශය 11 දේශනා කරලා ඒක ධර්මයේ යෝගාවගෙන විශේෂ විශේෂයෙන්ම භාවනාවන්ට මේ ප්‍රයෝජන හැටියෙ විස්තර කරලා මේ මානසික හොඳට ජීවත් කරගන්න මහන්සි ගන්න. මානසික හොඳට ජීවත් කරගත්තාම අභ්‍යන්තර වශයෙන් පවතිනාම බාහිර වශයෙන් පවතිනාම හැම භාගයක් මානසික කරගෙන භාවනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. තමයි භාවනාව. එනිදු භාවනාව අතර සමාන වෙන්නේ. එනිදු භාවනාව කායගත සති භාවනාව වගේ ඒක ජීවත් කරගන්න පුළුවන්. අපි ළඟට හතර වෙන කාරණාවයි මරණාසන්න මරණය ගැන කල්පනා කරනවා. එතකොට මේ දෙකක් මේ විදිහටම අපි කාර්යවලට දිනු කරගන්නවා. මේ විදිහට මේ විදර්ශනා භාවනාව යෙදෙන පිළිවෙතුන්ට ප්‍රධාන වශයෙන් මූලිකම මතක් කරගෙන උදාහරණ දෙකක්. ඒ භාවනාව විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී විදර්ශනාව හදන බදර හඩ වෙනවා. හඩ වීමද හේතු වෙනවා. එපා වීම ඇති වෙනවා. කම්මැලිකම් ඇති වෙනවා. මේ වගේ අවස්ථාවලදී සමුද්ධානක භාවනාව කරලා පිළිතුරු දෙනවා. අනුකූල සම්පාදිත වෙනවා. මේ ජීවිතය කරගන්නකොට අර දුරවරකම් මාදාරිලා පිටින් බලවත් උනන්දුවක් ඇති වෙනවා. ඒ ඉන්නකට උදස්නා භාවනාව ඒ වගේම අර විදිහේ බාහිර බාධාවක් අභ්‍යන්තර බාධාවක් එතුණුගේ පීඩාවක් එතකොට බාහිර අකුසලෝපායන වගේ බාධාවක් මොනනම් බාධාවක් ඕකමෙලා දෙනවා මේමයි කියන්නේ ඒක මෙතන ගන්නට පුළුවන් ඒ වේලාවට මානි දර්ශනාව කරගෙන යන අවස්ථාවේදී අර විද්‍යාවේ ගැටීමක් ඇති වෙනවා නම් අර විදර්ශනාව නවත්තලා ඉවරගෙන ඊළඟට මානසික මම පුරුදු කරමු මානසික විකතරණය නැවත නැවතත් මෛත්‍රී කියන්නේ ඒකට ආරව සාන්ති දිලාන ඊළඟට ආව පටන් ගන්නවා. ඒ වගේම රාග ආදී අදහස් වලින් සිත දුර වෙන වේලාවන් කියන. මේක කිලෝක වෙන අවස්ථාවල් කියන. සමහර අවස්ථාවලදී වැඩි වේලා වෙනවා. වැඩි වේලාවක් වැඩි මොහොතක්වත් වැඩි නැතුව ඒ එකම වාගේ විදර්ශනාව නවත්තලා සිහිය ගන්නවන පටිච්චෝල මනසිකාරය. කාමදාසික භාවනා කරගත්ත, පුරුදු කරගත්ත ඒ භාවනාවම ප්‍රතිචින්නේ සුදුදාන අපතන ජීවීම ආනික සහය. බොහෝවත් ප්‍රයෝජනයි නව ජීවිතයේ කරගෙන. සීලකුත නවයේ පුරුදු කරගත්තාම කාම සංවේ යාසිරිපත් වෙච්ච හැදීම සම්පූර්ණයෙන්ම පුරුදු කරගත්ත මේ ඉදිරිපත් වීමෙන් ඉදිරිපත් ඒ දිනු කරගත් ආරමුණ ඉදිරිපත් වීම හා සමගම ඒ කාම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අන්නේ විදිහේ සබාවය. ඒක දිනු කරගන්න ඕන නව ජීවිතේ උදාක් හොඳයි. එතකොට ඊළඟට මරණසතිය දිනු කරගත්තාම ඒ කම්මැලි තමයි එපාම ආරෝග්‍ය ඇති වෙච්ච අවස්ථාවකදී අරකට තමන් දිනු කරගත්ත මරණ සතිය විපස් කරගෙන ගම්මනවා කියන අදීන වෙනකොට ඉක්මනට මොනන්දේ භාවනාව කරන්න පුළුවන්. එන්නේ විදිහට සාධනගම සංවලට කියන්නේ චතුරාර්ය ආරක්ෂා ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්න මේ උදේශනා භාවනාවට ආරක්ෂා හතරක් වෙනවා කියන්නේ. ජීවිතය ආරක්ෂා කරනවා පමණක් නෙමෙයි විදර්ශනා භාවනාව රැකගෙන පවත්වා ගැනීමට උපකාර වෙනවා. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව පටන් ගන්න කලින් මෙන්න මේ අන්දමට මේ සතර කමතහ හොඳටම සාහවුරු කරගන්න. හොඳට ඉස්තරව දිනු කරගන්න. ඉස්තරව දිනු කරගත්තාම කිසිම බයක් ඇතිවීමක් නැතුව මත්තක විදර්ශනා භාවනාව කරගෙන යන්නත් පුළුවන්. විදර්ශනා භාවනාව කරගෙන යන කෙනෙකුට නොයෙක් විඤ්ඤා බාධාවල් ඇති වෙනවා. විචාරකනිකා බාධාවල් ඇති වෙනවා. විචාරකනිකා විචාරක විදෙක දිවිල්ල ඉවර වෙනා ඒක කාමච්ඡන්දයට හැරෙනවා, සංහාවට හැරෙනවා. නොයෙක් විඤ්ඤා ආසාවල් අරගෙන යනවා. එනිසා විචාරක වලින් පරිසම් වීමමත් මෙන්න මේක ඉතාම උපකාර වෙනවා මේ හතර කරනවා. ඒ වගේම අර බාහිර වෙන වෙන උපන්දර එපාක ආදී ආරක්ෂා වීමකට මේ හතර කමකහන් උපකාර වෙනවා. මෙන්න මේ නිසා වේදනාවල් වලින් ආරක්ෂා වීමට, විචාරක වලින් ආරක්ෂා වීමට නොකඩවා භාවනාව විදිහට කරගෙන යාමට මෙන්න මේ සතර කමතහන් වලින් ලැබෙනා වූ ප්‍රයෝජනේ කියලා අවසන් කරන්න කියලා. ඒ නිසා අද මතක් කරන්න තියෙන මතක දැන් සමාරාත්ව භාවනාව කරගෙන යනවා. සමාරාත්ව ආරම්භ කරන්න සූදානම් ආරම්භ කළා ඉන්න සමාරාත්ව මේ හැම කෙනෙකුටම ප්‍රයෝජන වෙන අන්නෝටයි අද මේ කරුණ මතක් කරේ. මේ සතර කමතහන් ආහත් ප්‍රයෝජනන් අදට කාර්යසෝ සකස් කරගත්තාම එනිසා මුද්ධානුස්සතිය වලේ කායගතාවකේ මරණ කතිය කියනා වූ මේ සතර සමතන. මොනවාද සාහවරු කරගෙන සකස් කරගෙන ජීවු කරගෙන මාතන බලාපොරොත්තු වන්නා වූ දර්ශනාව කරගෙන යාමට අනිස්ථාන කරගන්න ඕන. ඒ අනිස්ථාන කරගෙන අපි දවසේදී අදම ගාමින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් අපි පිළිපද කරගත්තා. මෙන්න මේ විදිහේ සතර සමාධාන් වලින් සාර්ථක අන්දමේ ආරම්භය කරන්නට පුළුවන් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ අර මුල් අවවාදේ මතක තියාගන්න ඕනේ. නෛදං කිසිම ආරම්භ නෛදං අක්ෂේන කාමක නිබ්බාණං අධිගම් සම්පන්නෝ සියලු යට සිහින්නා මේ නිවන අවබෝධ කර ගැනීමට ස්වල්ප ආරම්භයෙන් පුළුවන් වෙන්නේ නැහැ කියලා තමයි වදාලා. ඒ වදාලා පොලේතනාව අනු ස්වල්ප ආරම්භයෙන් යන්තම් ආරම්භ. ඒ යන්තම් ආරම්භයක් නෙවෙයි ලොකෝ සෑහෙන ආරම්භයක් කියලා. සෑහෙන ආරම්භය. කියන්නේ ඉස්තර ආරම්භයක්. එච්චර ආරම්භය නම් මෙන්න මේ විදිහට සතර සමතා ඉස්තිර වශයෙන් නැති කරගෙන මේකට බහිද්දෝ. එතකොට ලොකු ආරම්භයක් වෙනවා. ඒ වගේම සල්ප උත්සාහයක් නෙමෙයි ලොකු උත්සාහයක් ගන්නවා කියනවා. ජීවිතේ පාඩුවට කපා. මේ වැඩේ නෙමෙයි. ජීවිතේ ඉදිරිපත් කරගෙන ජීවිතේ ගියක් මේක නතර කරන්න නැතුව කරගෙන යනවා කියන හැඟීම ඇති කරගෙන භාවනාවේ දෙන්නේ. මානසිකව ජීවිතේ ආසාව කාය පිළිබඳ ආසාව මෙන්න අතාරන අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ එකක් සත්‍යයක් නිවන් අවබෝධ කරගැනීමේ සත්‍යයක් මේක ලබා ගැනීමට මේ ආසාවල් තියාගෙන පුළුවන් දැනීම් තියාගෙන පුළුවන් කමක් නොයෙක් දේ සම්බන්ධව බැඳී තියෙන නොයෙක් දේවල් කුංචි දේවල් ලොකු දේවල් සමහර විට තමන් හිතනවා ආලෝකෝ කියලා. ධර්මයේ අනුව බලනවා එනිසා මොනම බැඳීමක් අත්‍යාගන්න. බැඳීමක් නැතුව ගැට විහාගෙන විදේතමේ භාවනාව කරගෙන දුර කියන අද අදිස්ථානයක් තියාගන්න ඒ විදිහේ වීර්යයක් වඩා ගන්න ඕන ඒ විදිහේ වීර්යයක් වඩාගත යුතුයි කියලා ඉඳලා ගන්නවා. වඩාගෙන එවුන්කා මොනකින්වත් යෝගාවචර දුරුක තම තමන් බලාපොරොත්තු වන්නා වේ සමාධිය ඉක්මනින්ම සාධා ගැනීමට මේ විදිහේ හතරකම සංසාරෝ කරගෙන යන්නේ කාතල් ගරගෙන භාවනාවට බාධින වන භාවනාවට දසනවා සමාගයේ ජීවිතයටත් සමාගයේ කාර්යයට ආනියක් උනත් භාවනාව නවත්තන්නේ නැහැ කියන සාදාදිත්‍රාණී සෝබතේ කෙසේ කරගෙන යන අවස්ථාවේදී තමන්ගේ බලාපොරොත්තු ඒකාන්තයෙන් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඊගාමී සාර්ථකව ප්‍රතිපත්ති බය තම තමන් බලාපොරොත්තු වන්නා වූ ඉස්මතු නිර්වාණ පදාපේ සාර්ථකව සාක්ෂාත් කරගන්නට හැකි වේවා. Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ